ධර්මානුශාසනාව අද උදෑසන මේ උතුම් ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා වැඩම කළ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිධි පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මපාණී ශාස්ත්‍රපති විද්‍යා විශාරද පූජනීය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 මුසාවාදී හෝති සුරාමේරය මජ්ජපමාදස්සායි හෝති සාදු සාදු සාදු සදහවත් පින්වත අද ධර්මානුශාසනාවට අපට මාතෘකාව වශයෙන් ලැබී තිබෙන්නේ අපේ දානය පංචශීල ප්‍රතිපදාවෙන් සැලසෙන ආකාරය පිළිබඳව පන්තිල් ලෙස ආරක්ෂා කිරීම තුළින් සමාජයට දාන පහක් ලැබෙනවා. අපේ දානමේ පින්කම සපුරා ලනුවස් පංචශීල සමාදානෙන් කෙතෙක් දුරට ඉවහල් වෙනවද යන්න අපට සාකච්ඡා කරන්නට තිබෙනවා. අංගුත්තර නිකායේ දෙවන පණ්ණාසකේ සත්පුරුෂ සූත්‍රයයි අපට ඒ පිළිබඳව කරුණු කියා දෙන්නේ. කතමේ වික්කවේ අසත්පුරුෂෝ. මහණෙනි මේ ලෝකේ අසත්පුරුෂයා කොහොම කෙනෙක්ද? ඉද වික්කවේ ඒ කච්චෝ පානාති පාපී හෝති. යමෙක් සතුන් මරණයට පත් කරනවා. අදින්නාදායි හෝති. සමහර කෙනෙක් සදකම් කරනවා. කාමේසු මිත්‍යාචාරී හෝති. තවත් කෙනෙක් කාමයන්හි වරදවා හැසිරෙනවා. මුසාවාදී හෝති. තව සමහරෙක් බොරු කියනවා. සුදාමේදය මජ්ජපමා දත්තායි හෝති. තවත් කෙනෙක් සුදාව පානය කරනවා. කෙනෙක් සත්‍ය ඝාතන කරනකොට තව කෙනෙක් සදකමේ යෙදෙනවා. ඇතැම් විට කෙනෙක් සතුන් මරමින් සදකම් කරමින් සමාජයට සත්ව ප්‍රදාවට කරදරකාරී වෙනකොට තවත් කෙනෙක් කාම මිත්‍යාචාරයේ යෙදෙන්න පුළුවන්. කෙනෙක් මේ පංචශීලයේම බිඳිනවා වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ පංච පාප කරන කෙනා අසත්පුරුෂයා. පංච පාපයෙන් ගැලවෙන කෙනා එනම් ප්‍රාණඝාතයෙන් වැළකෙන සදකමින් වැළකෙන කාමයන්හි වරදවා හැකිරීමෙන් වැළකෙන බොරු කීමෙන් වැළකෙන සුරාපානයෙන් වැළකී සිටින කෙනා පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරන කෙනෙක් එයා සත්පුරුෂ කෙනෙක් මේ පංචශීල ප්‍රතිපදාව පුද්ගල ජීවිත ආලෝකමත් කරනවා බුදුරජාණන් වහන්සේ කීප අවස්ථාවක බොහෝ තැන්වල වරින් වර වරින් වර ධම් දේශනා කරද්දී මේ පංචශීල ප්‍රතිපදාවේ වටිනාකම පැහැදිලි කොට තිබෙනවා. විශේෂයෙන් උපාසකවරු පිරිසක් දේවණන් බෙහෙරට ආ මොහතක බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා. ඒ අය එක එක ශික්ෂාවක් පමණයි ආරක්ෂා කරන්ත වුණේ. නමුත් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා. යෝපාන මති පාපේති. මුසාවාදං ච භාස්සති. ලෝකේ අදින්නම් ආදීයති. පරදාරං ච දච්ඡති. සුදාමේදය පානං ච යෝ හවේ අනුයොඤ්ජති. ඉදේව මේ සෝ ලෝකස්මින් මූලෝකන ප්‍රයත්න උපාසකවරුනි එක එක ශික්ෂාමක් ආරක්ෂා කිරීම ප්‍රමාණවත් නැහැ. පංචශීලයේ ආරක්ෂා කරන්ට ඕන. සතුන් හැරීමෙන් වැළකී, සරකම් කිරීමෙන් වැළකී, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකී, බොරු කීමෙන් වැළකී, සුරාපානයෙන් වැළකී පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරන කෙනා එයා මේ සමාජයට අබේදාන දෙන කෙනෙක්. අබේදානේ ලබා දෙනව පමණක් නෙමෙයි. පංචශීල නිසිලට ආරක්ෂා කරන කෙනා. එයාට පුළුවන් වෙනවා මේ භවයේදීම සෝවාන් ඵලයට පත්වන්න. යමෙක් නිසිලට පංචශීල සුරකින්නවා. මනවින් පංචශීල ආරක්ෂා කරනවා. එයාට මේ භවයේදීම සෝවාන් ඵලයට පත්වන්න පුළුවන්. එපමණකුත් නෙමෙයි. පංචමේ ගහපතයෝ අනිසංසා සීලවතු සීල සම්පදාය බුදුහාමුදුරුව පෙන්වා දෙනවා. ගෘහපතිය සිල්වත් කෙනාගේ ඒ සීල සංවදයෙහි ආනිසංස පහක් තිබෙනවා. කතමේ පංච මොනවද ආනිසංස පහ? සීලමා සීල සම්පන්නෝ අපමාදාධිකරණං මහන්තං භෝගක්ඛණ්ඩං අධිගච්ඡති සිල්වතා නොපමාව මහත් වූ භෝග සම්පත් ලබනවා කල්යාණෝ කිත්තිසද්දෝ අබ්බෝ ගච්ඡති ඔහුගේ කල්යාණ කීර්තිය දසතම පැතිරෙනවා යඤ්ඤදේව පරිසං උපසංකමති විසාදදෝ උපසංකමති නිර්භීතව යම් සභාවකට ඕනෑම සභාවකට ඔහු ගමන් කරනවද නිර්භීතව සභාව මැදට යන්න පුළුවන් අසම්මුන් ලෝකාලං කදු සිහි මුලා නොවීම මිය යන මේ ජීවිතයෙන් සමුගන්නේ සිල්වත් කෙනා සිහියෙන්මයි ධාර්මික උපාසක මහත්මයා වගේ ධාර්මික උපාසක මහත්මයා ජීවිත කාලේ මනමින් සිල් ආරක්ෂා කරපු කෙනෙක් සතර පොයටම සිල් සමාදන් වුණා. හොඳට පින් දහම් කරපු කෙනෙක්. එතුමා ජීවිතයෙන් සමුගන්නේ දරුවෝ සමග බින්ද සමග කතා කර කර. ධම්මික පාසකතුමාව එකගෙන යන්නත් දිව්‍ය ලෝක හයෙන් දිව්‍ය රස සරසාගෙන දෙවි දේවතාවියෝ පැමිණ එක දිගට කතා කරන්නට වුණා. අපේ ලෝකෙට එන්නේ. අපේ ලෝකෙට එන්නේ. මේ මේ සම්පත් අපේ තිබෙනවා. මෙච්චද මෙච්චද ආයුෂ අපට තිබෙනවා. තරංගෙට දෙවිවරු කතා කළා. දිව්‍ය රත් සරසගෙන ආවා. ධම්මික උපාසකතුමාව කැඳගෙන යන්න දිව්‍ය ලෝකයට. ඒ තරමටම සිල්වන්ත උපාසකතුමෙක්. ඒ තරමටම උපාසක මහත්මයා සීලවන්තයි. අසම්මූලෝ කාලං කදෝ. ඔහු කතා කර කර සිහියෙන් ජීවිතයෙන් සමුගත්. ඒ වගේ සිල් ආරක්ෂා කරන කෙනාට සිහි මුලාවෙන් තොරව ජීවිතයෙන් සමුගන්න පුළුවන්. කායස්ස වේදා පරම්මරණ සුගතින් සක්දං ලෝකේ උපද්දි. මරණින් මතු සුගතිගාමී ප්‍රේම ලබන. ඒකාන්තේම දෙව්ලම උපදින්න පුළුවන්. සිල් ආරක්ෂා කරන කෙනාට මේ ආනිසංස ටික ලබා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය. පාටලි ග්‍රාමෝපාසකවරු ආරම්භයයි මේ කතාව උන්වහන්සේ වදාළා. සෙල් ආරක්ෂා කරන කෙනාට ආනිසංස පහක් ලැබෙනවා. සිල්වතා නොපමාව මහත් භෝග සම්පත් ලබනවා. ඔහුගේ කීර්තිය ඔහුගේ ගුණවත්කම නිරන්තරයෙන්ම පැතිරෙනවා. ඕනෑම සභාවකට නිර්භීතව පිවිසෙනවා සිහි මුලා නොවි මිය යන මරණින් මතු ඒකාන්තයෙන්ම සුගතගාමි වේ එනිසා ප්‍රාණඝාතයෙන් වැළකෙන්න සොරකම් කිරීමෙන් වැළකෙන්න කාමයන්හි වර්ධමා හැසිරීමෙන් වැළකෙන්න බොරු කීමෙන් වැළකෙන්න සුරාපානයෙන් වැළකෙන්න ඕන සත්ත්ව ඝාතනයේ නීච ක්‍රියාවක් ඇත්ත වශයෙන්ම උද්දක නිකායේ සුත්ත නිපාතේ ධම්මික සූත්‍රයෙන් අපට කියා දෙන පස්පබින් වැළකීම වටිනාකම. පානං නහානේන ච ඝාතයේය නතාම ජඤ්ඤා අනතං පරිසං. සබ්බේසු භූතේසු නිදාය දන්තං හේතාම රාජේච තථා සම්ති ලෝකේ මෙලොව ස්ථීරව වාසය කරන යම් සත්වයක් සිටින්නේ. එවකින් ජංගමව තන තන සැරිසරන සත්වයෝ සිටින්නේ. ඒ සියලුම සතුන් කෙරෙහි දඬු මුකුඩ වලින් පහළ දීම, ඝාතනය කිරීම නොකල යුතු දෙයක්. Taman විසින් නොකරනවා වගේම අනුන් ලබාද සතුන් මැදවීම කල යුතු නැහැ. අන් අය සතුන් මරණ දැක ඉවසීමද නොකළ යුතුය. බලායින් කෙපයි. සතුන් මරණවා බලායින් වත්තේපා. Taman සතුන් මරන්නට එපා. අන් අය ලබාවත් සතුන් මරන්නට එපා. සතුන් මරණවා දැක ඒ ගැන බලාගෙන ඉවසීමෙන් ඉන්නත් එපා. අපේ බුදු පියාණන් වහන්සේට ඊටාම සද හිත රබයක් තිබුණා. ඒ මොකද උන්වහන්සේ පෙර ආත්මයක මාඳු අල්ලන බිලිබාන්නන් මාඳු අල්ලන අතරේ ඒ මාඳුන් වේ දැලට පැටලි බිලි කොක්කට පැටලි දඟල දඟල උඩට එනු දක්කම ඒ දෙස බලා සිටි පුද්ගලයෙක් සතුටු වුණා. අන්න මේ අපේ බෝසතාණෝ ඒ මාළු අල්ලනවා බලා හිතමින් සන්තෝෂ වුණා. ඒක බලන්න ධර්ම හිතලා දෙයකට බලපෑ. Taman සතුන් මරලා නෙමේ, Taman මාළු පාලා නෙමේ. ඒ ක්‍රියාව කරපු අයගේ ක්‍රියාව දෙස බලා හිතලා සතුටු වුණා. අන්න එහෙමනම් මෙලව ස්ථීරවම වාසය කරන දිගු කල් ජීවත් වන සතුන්, කෙටි කල් ජීවත් වන සතුන්, ජංගම තන තන ඇවිද ඇවිද ජීවත් වන සතුන් මොන විදියෙන්ද මේ ජීවිතය ගත කරන්නේ සත්ව ප්‍රජාව? ඒ කිසිම සතෙකුට දඬු මුකුදු වලින් පහර දීම සුදුසු නැහැ. සත්ව ඝාතනය කිරීම සුදුසු නැහැ. Taman කරන්නත් එපා. අන්නය ලබාවත් කරවන්න එපා. තවත් කෙනෙක් තවත් කෙනෙක් සතුන් මරනවා නම් ඉවසන්නත් එපා. ඒ වළක්වන්න උත්සාහ ගන්න එපා කියන්න. ඊට බාධක පමුණුවන්. ඒ Taman උතුම් උදාර කාර්යයක් එනම් අබේ දාණයට Taman සම්බන්ධ වුණා වෙනවා. අපි ඕනෑම කෙනෙක් ජීවිතේ ලබා ගන්නට කැමති. මට කිසි කෙනෙකුට හිරිහැඳ කර කවුරුවත් මට හිරිහැඳ කරනවට මට පහර දෙනවට මට දඬුවම් කරනවට වදහිංසා පමුණවනවට මම කැමති නැහැ. මගේ අතපා සිදෙනවා බින්දෙනවට මම කැමති නැහැ. ඒ විදියෙමයි අන්සත්වයෝත් Tamanta හිංසා පීඩා කරන්නවට කැමති නැහැ. සත්ව ඝාතන කරන අය දීඝ කාලයක් අපාගත වී දුක් විඳිනවා. දුක් විඳලා දුක් විඳලා යම් විදියකින් පිනක් කිස්මත් වී මනුෂ්‍ය භවයට එනවා නම් ආයුෂ කෙටි වෙනවා. මව් කුසේදී මැරෙනවා. ඉපදෙනකොට මැරෙනවා. ඉපදී මොහොතෙන් මියදෙනවා. බිලිඳු අවදී මැරෙනවා. ළමා අවදියේ මැරෙනවා. යෞවන වයසේ මැරෙනවා. මධ්‍යම වයසේ මැරෙනවා. අල්පායුෂ්ක විඳින්නේ. සත්ව ඝාතන කිරීමේ විපාක අතිශයින්ම භයානකයි. සතුන් මරන්නට එපා. තතෝ අදින්නම් පරිවජ්ජය කිංච කච්චි සාබකෝ බුද්ධමානෝ නහාදේ හනතං නානුජඤ්ඤා සබ්බං අදින්නම් පරිවජ්ජය මේ අන්සතු දේ සොරකම් කිරීම එයද ඊටාම නීච ක්‍රියාවක්. අන්තතු දෙයක් බව දැන දැන ගමක හෝ නගරයක හෝ වනාන්තරයක හෝ වෙනත් කිසිදු තැනක ඕනෑම දෙයක් අවම වශයෙන් ස්වල්පයක දුව ඉතා කුඩා වූ දෙයක්වත් අනුන්ට අයතිද කිසිවකු විසින් Tamanට නොදුන්නද එවැනි දේ ගත යුතු නැහැ. නොදුන් දේ ගැනීම සුළු දෙයක් වුණත් නගරයක වේවා ගමක වේවා වනාන්තරයක වේවා පාළුතනක හෝ වේවා තැනක ඉන්න තැනක වේවා කොයි තැනකදී හෝ වේවා තමන්ට නොදුන්නු තමන්ට කිසිම අනුමැතියක් නොදුන්නු දේ ගන්න එපා ඒ ස්වරකම් අනුන්ට අයත් කිසිම දෙයක් නොදුන් දේ ගන්න එපා අනුන් ළමා සොරකම් කරවන්නත් එපා. සොරකම් කරනවා බලාගෙන ඉන්නත් එපා. ඉවසන්න එපා. සොරකම කරන්නට අද බඩු පාණ්ඩ පමණක් නෙමෙයි. මෙල මුදල් පමණක් නෙමෙයි. සොරකම් කිරීම කාලය හොරකම් කරන. ශ්‍රමය හොරකම් කරන. වැඩි කාලයක් වඩාරගෙන අඩු කාලයකට පරිගෙවනවා. අන්න ශ්‍රමය හොරා කෑවමයි. දීර්ඝ කාලයක් වඩාරගෙන අඩු කාලයකට පඩි ගෙවනවා. කාලය හොරකම් කළා වෙන. ඒක වැරදි වැඩක්. අඩු කාලයක් වැඩි කරලා වැඩි කාලයකට වැඩි කළා වැඩ කළා බබට පඩි ගන්න. අන්න ඒක හොරාකෑ. මේවා හැම විදිහකින්ම අපි පරිස්සම් වෙන්න ඕනේ. අන්සතු දෙයක් යයි දැන දැන ගමේ හෝ නගරේ හෝ කැලේක හෝ කොතනක හෝ තිබුණාද යමක් තියනවාද පුංචි දෙයක් අර ලොකු දෙයක් අර ගොඩක් අර පොඩක් අර අන්සතුතේ නොදුන් දේ ගැනීමෙන් වළකින් තමන්ගේ නොවන තමන්ට නොදුන්නු කිසිම දෙයක් ගන්න එපා තමන් ගන්නත් එපා අනුන් ළමා අර ගන්නත් එපා වරකම් කරන ඒවා ඉවසගෙන ඉන්නත් එපා සරකම් කිරීමේ විපාක හැටියට අප්‍රමාණ කාලයක් අපාගත වී දුක් විඳිනවා පිනක් ඉස්මතු වීමෙන් මනුෂ්‍ය භවයේ තාවනම් එයා අන්ත අසරණ දිලින්දු සිංගමන් යදින අය බවට පත් යන එන මං ඇති ඊටාම අවාසනාවන්ත ජීවිත ගත කරන්න බවට පත් සදකම් කරන්න මෙපා මොන දේකනත් මොන දේ නොදුන්නත් පරහකන් දෙපා පරකම ඊටාම නිච්ච ක්‍රියාව සදකම් කිරීම ඊටා භයානක එකක් අනන්ත කාලයක් දුක් විඳින්නට වෙනවා. උප්පිපාසිත මැනි ප්‍රේත භවවල ඉපදී සාපිපාසා දෙකෙන් පෙලෙන්නට වෙනවා. අන්සතු දේ ගැනීම, නොදුන් දේ ගැනීම, උඩා දෙයක්ද ලොකු දෙයක්ද ස්වල්පයක්ද මහ ප්‍රමාණයක්ද කියලා නෑ සොරකම. ඉදි කට්ටක තරම්වත් දෙයක් හොරකම් කරන්නේපා. නොදුන් දේ ගන්නේපා. දාඩිය මහන්සි, වේශ මහන්සි වෙලා හරි හම්ම කරන්නේ. සාධාරණව උපයන්න. ඒ තුලින් හම්බ කරන දේ Taman ජීවත් වෙන්න. අමුදරුව පෝෂණය කරන්න යොදවන්න. මව්පියන්ට සලකන්ට ඒව යොදවන්න. එබැවින් සොරකම නීච ක්‍රියාවක්. සොරකම් කරන්න එපා. ජීවිතේ සැදෑ සමේ අපිට දෙද දෙද ඇදට වැටෙන්න වෙනවා. එදාට මතක් වෙනවා ගෙවල් දොරවල් හදපු හැටි. යාන වාහන ගත්තු හැටි. රන් රෙදි මුතුමැණික් ගත්තු හැටි. කොහමද අපි රට ගියේ හැටි. දරුවන්ට විදේශ රටවලට යවලා ඉන්නේ මේ කොහොමද? මේ ගේ දොර හැදුවේ කොහොමද? වට පිටියේ ඉඩම ගත්තේ කොහොමද? ධාර්මිකවද? සාධාරණවද? දාඩිය මහන්සියෙන් හොයපු මුදල් වලින්ද? හොරා කෑමනම්, පගාව ගත්තනම්, වංචා කළානම්, බොරු කළානම්, බොරු කිව්වනම්, සටකපටකම් කරලානම්, අනුන්ව රවටලානම්, අනුන්ට ගින්දර දීලානම්, අනුන්ට අනවින්න පොඩිවින්න කරලා නම් අනුන්ට ජීවිතේ වන්සලා බොරු කියලා කේලාම් කියලා කතා ගොතලා තමන්ගේ බඩවියට රැක ගන්නටම කටයුතු කරලා නම් මුදල් ලිපෙව්වේ ඒවා ජීවිතේ සඳහා සමේ තමන්ට සීගන්වල දෙනවා ඇඳු කඳුලින් ජීවිතයෙන් සමුගාන්ත වෙනවා අබ්‍රහ්මචර්යා පරිවර්ජ්‍යය අංගාරකාසුං දලිතාංච විඤ්ඤු අසම්බෝන නේතා පන බ්‍රහ්මචර්යං පරස්ස ධාරං නාතික්ඛයමේය තවත් අපට පෙන්වලා දෙනවා බුද්ධිමත් මිනිසුන් දිලිසෙන ජීනු අඟුරු වලක්සේ සලකා ගෘහ වාසය දුරු කළ යුතුය යටත් පිරිසෙන් බ්‍රහ්මචර්යාවේ හැසිරීමට නොහැකි නම් අන්සතු ස්ත්‍රීන් කරා නොයා යුතුයි. පරදාර සේවනයේ නොකල යුතුයි. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා. සුත්ත නිපාතේ ධම්මික සූත්‍රයේ බ්‍රහ්මචාරී වෙන්න කාමයන් හි බලදමා හැසිරෙන්න එපා. ඇස පිනවන, කන පිනවන, නාසය පිනවන, දිව පිනවන, ගත පිනවන මේ පංචකාමයෙන් ඈත් වෙන්න. Taman නිරන්තරයෙන් ඇස කන නාසය දිව ශරීරය මේ කියන ෂඩේන්ද්‍රියන් මේ පංච ඉන්ද්‍රියන් නිරන්තරයෙන්ම පාලනය කරන්න ඕනේ. ඒවා නිරන්තරයෙන් කාමයන්ට විවෘත වෙනවා. නිතරම ඒවා ලබා ගන්න කැමැති වෙනවා. එහෙම වුණාම සංයමයක් නැති වෙනවා. හික්මීම නැති වෙනවා. රාගය ඇවිස්සෙනවා. Taman නිරන්තරයෙන් නොසන්සුන් කෙනෙක් වෙනවා. නිතරම අවුල් වියවුල් සහගත මනසකින් කටයුතු කරනවා. ඒ අනුව Tamanට වැඩ කටයුතු කර ගන්නට බැරි වෙනවා. මානසික පීඩන ඇති වෙනවා. නිරන්තරයෙන් ගැටලු වලට මුහුණ පාන්ත වෙනවා. බුද්ධිමත් මිනිසුන් නම් මේ ගිහි ජීවිතයේ ගිනි අඟුරු වලක් වගේ දකින්න. නිරන්තරයෙන්ම දැවෙන පිට්ටන එක රාගයෙන් රත් වෙවි. ද්වේෂයෙන් දෝෂිත වේ ද්වේෂයෙන් මෝහයෙන් මුලාවි තමන් මේ දෛනික ජීවිතයේ උහුල් උහුල්ලෙන්ට වෙනවා බ්‍රහ්මචාරී වීමට නොහැකි නම් ආමවස්යෙන් බ්‍රහ්මචාරී කෙනෙක් වෙන්න බැරිද ඔබට බැරි නම් ඔබ පර ස්ත්‍රීන් කඩා යන්න එපා පර පුරුෂයන් කඩා යන්න එපා අන්සතු කාන්තාවන් අන්සතු පිරිමින් ළඟට යාමින් වළකී පරදාන සේවනයෙන් වළකින්න ඕන. පරදාන සේවනයේට නැඹුරු වූ කෙනා මේ භවයේම පිළිහින. ජීවිතේ අඳු කඳුලින් සමුගන්නා. මේ පරදාන සේවනයේ කම්තප විඳීමෙන් කාමවත්ව හැසිරීමෙන් ජීවත්ව සිත මිය යන අය උපදිනව කොහෙද? ඌර වෙලා, එළුව වෙලා, කුකුලා වෙලා, සුනක වෙලා, ගවය වෙලා ඔන්න උපදින තැන. එළු ගව කුකුල් සොනක ආදී බලවර ළඟින්ට වෙනවා. ඒවයේ පේනවන්නේ බත බින්දන විදිය. මොනතරම් නම් තථාසී පාමෝ මේ ජීවිත කාලේ බත බින්දිනවා. ඇතැම් සුනක දෙනුන් පැටව හලහල පැටව හලහල ඉන්නේ. මොනතරම්නම් වද බින්දින්න ඕනද? ඒ සුනක දෙනුන් පසුපස කොපමණ සුනකයෙන් දුවනවද? එක සුනකිය දෙනක පසුපස කොපමණ සුනකය හතර දෙනා දහ දොළොස් දෙනා දුවනවා. නමුත් පැටව විරුණාම ඒ පැටවුන් පෝෂණය කරන්න ඒ සුනක දෙන තමයි සිද්ධ වෙන්නේ. දරුවන්ට කිරි දෙනවා වගේම පැටවුන්න පෝෂණය කරනවා වගේම එයාගේ කැටකුණු කන්නත් ඕන. බැල්ල මොන වදයක් විඳිනවද? අන්න බනන්ට පාප කර්ම මේ කාමේ බද්ධව හැසිරීමේ විපාක. එනිසා ඒක ඉතාම භයානක එකක්. ජීවිතයේ සැදෑ සමයේ ලෙඩ ඇඳට වැටෙනම මතක් වෙනවම හොඳ චරිතයක් නෙමෙයි නේද කියලා. අන්තිමට භයෙන් සැකෙන් මැරිලා ඌරෙක් වෙලා ඊරියක් වෙලා කුකුලෙක් වෙලා කිකිලිය වෙලා සුනකය වෙලා බැල්ලි වෙලා බැලලිය වෙලා බලලා වෙලා ඔය වගේ තමයි උපදින්න වෙන්නේ එළු ගාල්වල ගම ගාල්වල කුකුල් ගාල්වල පාම්වල උපදින්න වෙනවා අකාලේ මැරෙන්න වෙනවා ජීවිතෙන් වදහින්තන වන්දිකවන්ත වෙනවා ඒ තරමට භයානකයි මේ කාම සේවනය අද මේ සමාජයේ පවුල් අවුල් වෙලා සාමේ බිඳිනා ස්වාමියා බිනද වෙන් වෙනවා දඩුව අසරණ වෙනවා වැඩි හිටියෝ කනගාටු වෙ ඉන්නවා ඉරහඳ පවා සාප කරනවා කලට වැසි නැහැ වෙලාවට වැසි වහින්නේ නැහැ හැම පැත්තෙම දුෂ්කරතාම ධාර්මික භාවය නැහැ කනගාටු දායක සිද්ධි සංවද වෙන්න ඕන තැන්පත් වෙන්න ඕන මොන තරම් නම් මේ කාම සේවනයක් නිසා සමාජ අද ගිලිහි ගිල්ලද සාරදාන්නේ සමාජයේ ලැජ්ජ බය දෙක නැති වෙලා තිබෙනවා. විලිබිය නැති සමාජයක් ගොඩනැගිලා තියෙනවා. සංගීත දරුවන්ව වැඩි හිටියු හඳුනන්නේ නැහැ. ආචිව තරුණ දරුවෝ හඳුනන්නේ නැහැ. ඒ තරමට පිරිහුණා මේ කාමයෙන් මත් වීම, රාගයෙන් හත් වීම, ද්වේෂයෙන් දූෂිත වීම, මෝහයෙන් මුලා වීම, ලැජ්ජ බය දෙක නැතිවීම, හිරියොත්ප්ප නැතිවීම, හැදෙන වැඩෙන සීලා ඡාද සංවර ගුණවන්ත, පින්වන්ත, දරුවන්ත, කොච්චර අවමන්ත. ඒ වගේම ගෙවල් වල සාමීන් නැහැ, සමගිය නැහැ. ස්වාමියා බිනද නීතියෙන් වෙන් වෙන්න අවසර ඉල්ලනවා. ඒගොල්ලන්ගේ දරුවෝ අනාථයි. පවුල් සීසීකද කාමයක් අවබෝධයක් නැහැ. නොසුදුසු එකතුමා දැක්ක දුටුපමණින් එකතු වුණා. ඇසුදු කනන්ට කාලයක් නැති වුණා. අවබෝධ කරගන්න කාලය නැති වුණා. තිබිච්ච සුන්දර දැන් නැහැ. තිබුණු වටිනාකම දැන් නැහැ. තිබුණු බටසිරුටුකම් දැන් නැහැ. රෞද්‍රයි ගොරෝසුයි, දරුණුයි විෂමයි. පේනවනේ අපි යන තැන කොතනද කියන්නේ. එනිසා කාමයන්හි වරදවා හැසිරීමෙන් වළකින්නට ඕනේ. බ්‍රහ්මචාරී ජීවිතයකට යොමු වෙන්නේ. බ්‍රහ්මචාරීව ජීවත් වෙනවයි කියන්නේ මහා බ්‍රහ්මයා වගේ තනිව ජීවත් වෙන කෙනෙක් වෙනවා. මේ කාම සේවනයෙන් නැඹුරුව කටයුතු කරන අයට ජීවිතෙන් සමුගන්ත වෙන්නේ දුකෙන් කනකාටු වෙන්නේ ඒ විතරක් නෙමේ උපදින්ත වෙන්නේ එළුව වෙලා කුකුල වෙලා සුනක වෙලා ඌර වෙලා ගමය වෙලා බෙලි කැපි කැප මැරෙන්න වෙන බව. ඒ මේ හිමැනි බව කාමේ ජීවිත තමයි ලැබෙන්නේ. එනිසා කාමී වර්ධවා හැසිරීමෙන් වළකින්න ඕන. සබග්ගතෝවා පරිසග්ගතෝවා ඒකස්සතේ තේන මුසා බණෙය නභානේ බණතං නානුජඤ්ඤා සබ්බං අභූතං පරිවද්දේය මුසාවාදේ යම් සභාවක් මැද හෝ පිරිසක් මැදට හෝ තනිවම හෝ උදකලාම හෝ කෙනෙකු ඒ මැදට ගොස් මුසාවාස් කියනවද අනුන් ලබා කියවනවද අනුන් කියන කාටු කතා ඉවසනවද මේ සියලුම මුසාවන් දුරලන්ත උන. ඇත්ත නැති කොට කීම නැත්ත ඇති කොට කීම බොරුවයි සභාවක් මැද මිනිස්සු ශාලාවක් මැද පිරිස මැදට ගිහින් නැති දේ ඇතයි කියනවා වෙච්ච දේ නැහැ කියනවා ඇති දේ නැහැ කියනවා වුණ දේ නැහැ කියනවා නැති දේ වුණා කියනවා එවැනි තත්ත්වයක් අපි දකිනවා මේ බොරුව නිසා කොයිතරම් සමාජයට ව්‍යසනයක් සාමයේ බිඳලා තියෙනවා. මනුෂ්‍ය අතර බැඳීම බිඳලා තියෙනවා. සාමියා බිඳලා අතර සැකසංකා මතුවලා තියෙනවා. එකමුතුකම නැහැ. ඊටාම දුකප්සාදනක ජීවිත බවට පත් වෙලා තිබෙන බොරුව නිසා දෙමාපියන්ව රවටනවා. ගුරුවරුන්ව රවටනවා. ස්වාමියාව බිඳ රවටනවා. බිරිඳව ස්වාමියා රවටනවා. දරුවන් දෙමාපියන්ව රවටනවා. දරුවන්ව දෙමාපියෝ රවටනවා. මේ වගේ මේ රැවටීම මොනතරම් දුර්වල තත්ත්වයක්ද සාමයේ සමගියට බාධා වෙලා තියෙනවා. එකමුතුකම නැති වෙලා වෛර ක්‍රෝධී අය බවට පත් වෙලා තියෙනවා. ඒ තරම් සමාජයේ දුර්වල මට්ටමට වැටුණා. මේ බොරු කීම ඇත්ත වශයෙන්ම ඒ තාමත්ම නීචම නීච ක්‍රියාවක් බොරු කීම. බොරු කියන පුජ්‍යලයන් කූටාදි ධායතේ මුඛේ තමන්ගේ කටේ කෙපේ දියක් තියාගෙන තම ආත්මය සිඳ ගන්න කෙපේ. බොරු කියන්න එපා. බොරු කියන්න එපා, බොරු කරන්න එපා. ඒ දෙකම අකුසල. බොරු කරලා බොරු කරලා ජීවිතෙන් සමුගෙන අපාගත වෙනවා. අපාගත මේ අනන්ත කාලයක් දුක් විඳින්නට වෙනවා. අනන්ත කාලයක් දුක් විඳලා මිනිස් භවයකට එනවන් නම් එයාට කට ඇද වෙනවා. දත් විකෘති වෙනවා. දුගඳ හමනවා. දිව කොට වෙනවා. කතාව පැහැදිලි, වචන පැහැදිලි නැහැ. අන්න යා ගොළු කෙනෙක් වෙනවා. වචන උච්චාරණය කරගන්න බැරි වෙනවා. ස්වර උච්චාරණය කරගන්න බැරි වෙනවා. ගමක් ප්‍රකාශ කළාට ඒක ප්‍රකාශනීය වෙන්නේ නැහැ. කිව්වට කියන දේ එළියට එන්නේ නැහැ. ඒ බොරු කීමේ විපාක. බොරු කියන්න එපා. දරුවන් දෙමාපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට සංගරුවනට පූජ්‍යපක්ෂයට බොරු කියන්නේ. දරුවන්ට කිසිම කෙනෙක් බොරු කියන්නේ නැහැ. බොරු කරන්නේ. හොඳ අවංකවම කටයුතු කරන්න ඕන. විශ්වාසයේ අවංක භාවයේ තමයි උදාන. ශ්‍රේෂ්ඨ උදාන උත්තමය අවංකයි. උදානයි. කිසි දෙයකින් සැලෙන්නේ නැහැ. යාළු මිත්‍රයන් අමතක කරන්නේ නැහැ. අන්නේම පුරුදු වෙන්න ඕන. බොරු කීමෙන් වළකින්න කට ඇදවනවා. ගොත ගැහෙනවා. අත දුක දහමනවා. දත් විකෘති වෙනවා. කුඩා වයසම දත් දිරන්න ගන්නවා. වචන පැහැදිලි නැහැ. දිව කොට වෙනවා. උච්චාරණේ දෝෂ ඇති වෙනවා. උඟාදුරට අප්‍රසන්න තත්වයටපත් වෙනවා. දුක දහමනවා. බොදු කීමේ විපාක. මජ්ජන්ත පානං නසමාච දෙය. ධම්මං ඉමං රෝතේ යෝ ගහිත්තෝ. ඒතං අපුඤ්ඤායතනං විවජ්ජේය උම්මාදනං තං ඉතින්න විදිත්වා මේ සුඩාව පානී කිරීම පිළිබඳව කියන්නේ මතාහි පාපානි කරොන්ති බාලා කරොන්ති සංයේහි ධනේ පමස්සේ ඒතං අපුඤ්ඤා යතනං විභජ්ජේය උම්මාදනං මෝහනං බාලකන්තං ගිහි අය මත්වතුර පානේ නොකල යුතුයි යම් ගෘහස්තයෙක් මත් වතුර පානයෙන් වැළකෙමි. හිත අනුගතව ඉන්නවා නම් මත්පැන් නොබනවා නම් ඒයි තාම වැදගත් මත්ද්‍රව්‍ය බොනවා නම් මොකද වෙනවයි කියන්නේ උමතු බව ඇති කරවනවා. උමතු බව ඇති කරන බව හොඳට නැතක තබා ගන්න ඕනේ. අනුන් ලවාවක් මත්ද්‍රව්‍ය පොවන්නේ Taman බොන්නත් එපා, අන් අය පොළඹවන්නත් එපා, අනුන් අය ලව පොළඹවන්න පොවන්න පොවන්න පොළඹවන්නත් එපා. ඒයි තාම භයානකයි. මද්ද්‍රව්‍ය භාවිතයට බිය වෙන්න ඕනේ. කවුරු බිව්වත් Tamanට ප්‍රශ්නයක් කරගන්න එපා. මේක අඥාන බාලයෝ කරන වැඩක්. මත්වතුර බීපු අඥාන බාල පුද්ගලයෝ ඒ මද්දව්වේ බීලා නිකන් එන්නේ සම්පූර්ණ පාප කර්මයක් කරනවා. ඒ පව්කම් කරලා අන්න ඒවත් ප්‍රමාදයටපත් කරනවා. මෙලවත් උම්මත්තකෙක් වගේ හැසිරෙනවා. පරලව අපාගත වෙනවා. අනන්ත කාලයක් දුක් විඳලා දුක් විඳලා මිනිස් භවයට ආවොත් මන්ද මානසික මනෝ විකෘති උමතු පිස්සෙක් කියලා උපදින. ඒ සුරාව බීපුවයට විපාක. මෙලවත් මුලා වෙනවා පරලවත් මුලා වෙනවා. එබැවින් සුරාව එහෙම් පිටින්ම අපිව පව් ආකාරයක් අපට ඇති කර දෙනවා මේ සුඩා පානේ ධනහානිය සෞඛ්‍ය පිරිහීම නිවසේ සාමයේ බිඳීම ස්වාමියා බිඳාතර දෙංගත්කම බිඳ යාම දරුවන්ට අනාරක්ෂිත වීම ගේදර පමා ඉදම කඩම පවා නැතිවීම නොයෙක් නොයෙක් දයතුරුස් වලට පත්වීම නිෂ්පාදන ක්‍රියාවලිය මිදීම ආර්ථිකයේ පේමෙන් බැහැරවීම මේ භාගයේ මොනතරම් දේවල් වෙනවද මේ පංච සීලයම රැක ගන්නට ඕනේ යමෙක් ප්‍රාණඝාත නොකරනවා නම් එයා සමාජයට අභය දාණය දෙන්නේ යමෙක් හොරකම් නොකරනවා නම් එයා සමාජයට අභේදානය දෙන්නේ. කාමයන්හි වරදවා නොහැසිරෙනවා නම් යම් කෙනෙක් එයා නිසා සමාජයට බය නැති වෙනවා. සමාජයට අභේ දෙනවා. බොරු කීමෙන් වළකිනවා නම් සමාජයට අභේදානය දෙනවා. මදයහා ප්‍රමාදයට හේතුන සුණාවෙන් වැළකෙනවා නම් සමාජයට අභය දුන්නා වෙන්නේ. සමාජයට බයසක නැති වෙනවා. මේ අපි ජීවත් වෙන වටපිටාව සුදාවෙන් තොර මිනිසුන්ගෙන් පැදුම්ලත් එකක් නම් ඒ පරිසරයේ සාමකාමී ඒ පරිසරයේ සංසුන් ඒ ජීවත් වෙන මිනිසුන්ට හිතකර පරිසරයක් පටිදෝපදේශ වාසෝච සුදුසු ප්‍රදේශයක් ඕනේ අපි ජීවුන වෙන්න නම් පරිංචේ තාවරු කරගන්න එහිලා ප්‍රධාන වශයෙන් සත්ව ඝාතන කරන සරකම් කරන කම්කප විඳින බොරු කියන මන්ත්‍රාවේ බොන ජන ගහන ඉන්න පැත්තක ඉන්න ගියොත් අපට ජීවත් වෙන්න බැරි වෙනවා. අපට අපේ සැනසීම නැති වෙනවා. ඒ වගේම ඒවෙන් වැළකෙන්නටත් ඕනේ. Taman කනවා බොනවට අමතරව සමාජයට වද දෙන්න සමාජ ඇතම් පුද්ගලෝ අපි දකිනවා. අන් අයට හිරිහෙද කරනවා, බැනවදිනවා, කලකෝලහලයට පෙළඹෙනවා. බෙදෙන්දට පහර දෙනවා දරුවන්ට පහර දෙනවා මේ සුරාමතින් මත් වෙලා බඩු මුට්ට පොඩි කරනවා ණයතොරස් වෙනවා Tamanට සිහිය පත නැහැ ගෙදරට කරන්න ඕනේ මොනවද දෙන්න ඕනේ මොනවද දන්නේ නිරන්තරයෙන් ස්වාමියා ඒ අඩළු හොඳ තාවලට පත්නකොට බෙදෙන්ද කෑකෝ ගහනවා එහිලා ගුටිබැට හොමාර වෙනවා ළමයි ගියසකින් ඇති වෙනවා සාමේ නැති වෙනවා උයාගත්තු දේ කණ්ඩනේ මොනතරම් ප්‍රශ්න මතුවෙලාද සමහර මිනිසුන් සා සතාසීපාවට හිඳ ඉතිඳ විදියක් නැහැ. මේ සත්ව ඝාතන සුදාව සූදුව මේවටත් වගේම අතිශයම භයානක දෙයක් වෙනවා. මේ ගහකොළ වනසනේක මේ කාලේ මොනතරම් අපට අපාසුද ඊටාම හස්න කාලය දිය පොතක් නැ මාස ගණන් වැහැලා නැ ඉරි තලාගෙන් තියෙන පොළ ගහකොළ සියරම වියලෙකින් තියෙනවා දිය පොදක් ඕන හැටියට බොන්න නැහැ. සුව පාසුව ජලය අපට නැති වුණා. කවුද මේව නැති කළේ? අපේ ස්වභාවික සම්පත් අපිම බනසගත්තා. ගස් කපලා, කඳු කපලා, පස් කපලා, ඇලවේලි ගොඩ කරලා, පහස් බිම් ගොඩ කරලා, වගුරු බිම් ගොඩ කරලා, කඩලාන වනසලා මේම වුණාම අපිට කොහෙද ජලෙ? වැව් තාවල් පුරාම ගෙවල් හදලා වැවේ දමාගෙන රෙදි හොදනවා වාහන හොදනවා දලනල ඒ අපද්‍රව්‍ය නල ඔස්සේ වැවට මුදා හදිනවා ඒව වතුරම බොනම ඒ වයින් බුද්ධ පූජාව තියෙනවා සීමා බෝධියටත් පැන් ඉහෙනවා මොනතරම්ද මේ අපේ තිබෙන දුබලතාව ඉතින් සාපනේද අදහාමිව ජීවත් වෙනකොට පන්සිල් බිඳගෙන පංචශීල ප්‍රතිපදාවෙන් බැහැරවි දුසිල්ව ජීවත් වෙනකොට ජන සමාජය අවුල් වියමුල් පවුලෙම අවුල් වියවුල් සමාජෙම අවුල් වියවුල් ඥාතීන් අවුල් වියවුල් ආයතනයට ගියත් ගමට ගියත් ලෝකෙට ගියත් සමාජෙට ගියත් ભેදය භින්නය තරහව අමනාපය වෛර ක්‍රෝධ කලබල මේ වගේ සමාජ පසුබිමක් හොරකම් කරනව සතුන් මරණව කිසිම බයක් සැකක් නැහැ මහා ධවල් මංකොල්ල කනවා අන්ධසුදේ පැහැර ගන්නවා ජරා ජීවන ලෙස වැඩ කරනවා වතවිස විකුණනවා බයක් නැතුව කැතක් නැතුව හිරිකිතක් නැතුව වස විකුණනවා වස බීම වස කෑම වස පානේ අලවි කරනවා රසකාරක විකුණනවා කොයිතරම් අපිරිසිදු දේවල් විකුණනවද වතුර ටික බොන්ටනේ සුවපාසුව නාගන්ටනේ ඇල වේලි කොයිතරම් ගෙවල් වලින් කඩවල් වලින් වැසිකිලි කැසිකිලි වලින් ඒවා අපද්‍රව්‍ය බවට පත් කරලද වසවිස මුදාහරලා තිනවා ජලාශවලට මේව වුණාම දරුණු සාපවලට ලක් වෙන සබහාදාමේ පංචශීලයක් නොරකින ගමන් සබහාදාමයක් වනසන අයට කොහොමද කොට යන්නේ? ආධ්‍යාත්මික පැත්ත එහෙන් පිටින්ම වෙනසෙලා තියෙනවා. ගහකොළ හදාගන්න ගස් කොළන් නැතුව කොහොමද අපි ජීවත් වෙන්නේ? ඒ වගේම ඇල දොළ ගංගා විල් පොකුණු දලාස රැකගන්න. ඒවා මත හිවුරු මත ගෙවල් හදලා ගොඩනැගිලි හදලා වැසිකිලි කැසිකිලි හදලා කඩ හදලා ගාන් හිවුරේ ඇයි මේවා මේ මේ වගේ අපරාධ කරන්නේ? ඇලක් දොනක් ගඟක් විලක් ජලාශයක් ආසන්න ඉදිකිරීම කෙරෙන්නේ නැහැ ලෝක දියුණු සමාජවල. ඇල දොල ගංගා විල් පොකුණු වල වනාන්තර වවන්නේ උද්‍යාන හදන්නේ පදිංචි වෙන්නේ නැහැ ගේදොර හදන්නේ නැහැ අපද්‍රව්‍ය හරවන්නේ නැහැ අන්නේ ඒක තමයි අපිට වෙලා තියෙන සාප මේව සමාජයට ව්‍යසන වටිනා ගහක් විශාල ගහක් දකින්න බෑ සමහරුන්ට ඒක කපා දානකම් වටිනා ගස් කොළන් කඩා දමනවා විනාශ කරනවා පංචශීල ප්‍රතිපදාව රකින්නවා වගේම මේ පරිසරයට ආදරය කරන්න ඕන එයද ගහ කොළට පවා අපේ අභය දෙන්න ඕනේ ගස් කොළන් වලට ගිහින් බලන්න ගහක් ළඟට ගිහින් කියන්න අද කපලා දානවා අද මේ ගහ කපන ඔබව කපා දමනවා කියනකොට ගහ මැලෙවෙනවා ගහ බය වෙනවා ඔබව තව දුරටත් රැක ගන්න ඔබට පොහොර දානවා වතුර දානවා ඔබ හොඳට වැඩෙන්න සුවදායි වැඩෙන්න ඔබ පළදාම හොඳින් ලබා දෙන්න කියමින් ගසට කතා කරන්න බුද්ධම විදියට ගහ පළදරන මේ මිනිස් సంతානේ ඒ තරම්ම අමුතුම මහ භයානක එකක් පන්සල් සුරකින්න ගමන් සමහරු ගස් කොල්ලන් කපන කොරේනොත් කපන මොනතරම් කොටන් ලොරි පිටින් පටවනවා. ඉතින් දේව ශාපවලට ලක් වෙනව නේද? කොහෙන්ද වහින්නේ එතකොට? වැටිකෝ. කෝ ජලය. එතකොට කොහමද ජීවත් වෙන්නේ? සංවර්ධනය හොඳයි. සංවර්ධනය හොඳ වගේම ගස්කොලන් කපා දැමීම, ඇලවේලි වෙනසීම සංවර්ධනයේ ප්‍රතිලාභ දාකට වතුර ටික නැතිනම් වතවිස නම් අපිරිසිදු නම් මොනතරම් භයානක තත්වයකට පෙළඹිලාද මේ මුදලට වහල් වුණා. මුදල් හොයන්න මොනවද නොකරන්නේ? මුදල් හොයන්න මොනවද නොකරන්නේ? ආපසු හැරිලා බලන්න හොඳයි ජීවිතේ. ලස්සනට ජීවිත ගත කරන්න ඕන. අද සමාජයට භීෂණේ. මනුස්ස සමාජයට බයසක වැඩි ඇඳුමක් අඳින්න බෑ ආභරණයක් පළඳින්න බෑ. පොතක පතක යමක් තියාගන්න බෑ. නිතහාගත සම්පත් කර වස්තුවක්වත් තියාගන්න බෑ. ඒවා වන කරනවා සොරකම් කරනවා පැහැර ගන්නවා මොනතරම් දුර්වලයිද මිනිස්සු ඒ නිසා තමන් වෙහෙසිලා මහන්සිලා හම්බ කරගෙන තමන් නැගිටින්න දිනු වෙන්නේ මේ උදාන මනුෂ්‍ය ජීවිතේ ලැබගත්තු අපි සාධාරණ වෙන්න ඕනේ නම්මශීලී වෙන්න ඕනේ සෝභා දාමට අනුගත වෙන්න ඕනේ පන්සිල් ආරක්ෂා කරමින් සමාජයේත මහඟු මෙහෙවරක් යෙදෙන්න පුළුවනි මේ මානුෂ ජීවිතේ ලැබගත්තු අපි පන්සල් සුරකෙමින් සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරලා ලස්සනට මේ ජීවිතේ ආඩම්බරකාරී ජීවිතයක් ගත කරන්න. ඒ කිව්වේ Tamanටම Taman ගැන සතුටින් ප්‍රීතියෙන් ජීවිතෙන් සමුගන්න පුළුවන් මම සිල්වත් කෙනෙක් කියලා. සීලමන්ත ජීවිතය තුළින් ඔබට නිවනින් සැනසීම ලැබේවා. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා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 සර්වාකාරම රැස් කරගත් පින් කුසල් බෙලින් නිවන් සැපම ලැබේවා එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිධි පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මභානී ශාස්ත්‍රපති විද්‍යා විශාරද පූජනීය වෙන්නවත්තේ රතන ජෝති ස්වාමීන් වහන්සේ අමතක